එතකොට ලෝකයේහි යථාර්ථය දැන ගැනීම තමයි දැන කියලා කියන්නේ. ලෝකයේ යථාර්ථය දැනගන්නකොට පහදින්නේ කොහාටද? අන්න හරි. ඔන්න ඕක තමයි දැන පැහැදීම කියලා කියන්නේ. දැන පැහැදීම. ධම්මේ අවෙච්ඡම් පසාද කියන්නේ ඔන්න ඕකයි. ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා. දැනගත්ත දෙයකට පහදින්නේ නැහැ කවුරුවත්. දැනගත්ත දෙයකට පහදින්න අවශ්‍ය නැහැ නේද? ඒක තමයි. මේ දැනීමයි පැහැදීමයි දෙකක් ඉන්න තුනේ. හ්ම් දැනගත්ත දෙයකට පහදින්න අවශ්‍ය නැහැ. ඉතින් මේ මේක පොත්වල ලියලා තියෙන්නේ අවිච්ඡප්පසාද කියන වචනේ කොහොමද දන්නවද? තුනුරුවන්ගේ ಗುಣ දැනගෙන තුනුරුවන්ට පහදිනවා කියලා. ඉතින් දැනගත්තා නම් පහදින්නේ මොකටද? ඈ? තුනුරුවන්ගේ ಗುಣ සද්ධර්මයේ ಗುಣ දැනගෙන සද්ධර්මයට පහදිනවලු. දැනගත්තා නම් පහදින්න ඕනේ. පැහැදීම කියන්නේ විශ්වාසයක්. හැබැයි මේ මෝඩකම මත නෙමෙයි ප්‍රඥාව මත ඇති කරගත්තා වූ පිළිගැනීම. පැහැදීම කියන්නේ. අන්ධ විශ්වාසයක් නෙමෙයි. තේරුණේ? එතකොට අද හුඟා පොත්වල තියෙන්නේ ධර්මයේ ಗುಣ දැනගෙන ධර්මයට පහදිනවා. ಗುಣ දැනගත්තා නම් පහදින්න ඕනේ. ඈ දැනගත්ත දේ පහදින්න ඕනේ නෑ දැන පැහැදීම කියලා කියන්නේ ඒක නෙමෙයි. දැන ගන්න පුළුවන් කොතනද? අපි ඉන්න තැන. අපි ඉන්න තැන අපිට දැනගන්න පුළුවන්. අපි ඉන්නේ කොහෙද? ලෝකේ ඉන්නේ. එතකොට මෙතන ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා කියන්නේ ලෝක ධර්මයේ දැනගෙන නිර්වාණ ධර්මයට පහදිනවා. ලෝකය කියන්නේ අසත් ධර්මයක්. සත් ධර්මයක් නෙමෙයි. මේ අසත් ධර්මයේ දැනගෙන සත් ධර්මයට පහදිනවා කියන එකයි. ඈ දැන් අර කොහොඳට තේරුම් ගන්න තැන මම කියන්නද? බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියන අවසාන පින්නම් මංචකයේදී මහණෙනි දැන් මම පිරුණාන් පාන්න සෝදානම්. ඔබලාට මගේ ධර්මයේ පිළිබඳව යම්කිසි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා ඔක්කොම නිහඬුනා ඒ වෙලාවේ. ඒ පාර කිව්වා ඔබලාට කෙනින්ම අහන්න බැයි නම් කවුරු හරිලව අස්සවන්නේ කිව්වා. ඒත් නිහඬ වුණා. ඒ පාර ආනන්ද හැඳුරෝ කියනවා පින් මේ පින්නත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිසිම සැකයක් නැහැ කියලා කියනවා. ධර්මයේ පිළිබඳව. ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ කියලා කිව්වා. ආ කවුද කිව්වේ ආනන්ද හැඳුරෝ. ඒ පාර බුදුහාඳුරෝ කියනවා පසාදාකෝතං ආනන්ද වදේසි ඥානමේ වෙහෙත්ත තථාගතස්ස ආනන්දය ඔබ ඔය කියන්නේ පැහැදීමෙන් බුදු පියාණන් වහන්සේට කිසිම සැකයක් නැති බව දැනීමක්ම තියෙනවා කියුවා. තේරුණා නේද? ආනන්දය ඔබ කියන්නේ පැහැදීමෙන් ඔය කියන්නේ. ඒ වික්ෂුන් වහන්සේලා නිහඬව හිටියානේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ හිතුවා කිසිම සැකයක් නැහැ මා කියලා. දැනගෙනද කිව්වේ? දැනගෙන නෙමෙයි. නිහඬව හිටිය නිසා කිව්වා. බුදුහාමුදුරුවෝ කියන ආනන්ද ඔබ ඔය කතා කරන්නේ පැහැදීමෙන්. මට මේ ගැන දැනීමක්ම තියෙනවා කිව්වා. මේ භික්ෂුන් වහන්සේලාට කිසිම රැකයක් නැති බව දැනීමක්ම තියනවා කිව්වා. දැන් දැනීමයි පැහැදීමයි පැහැදිලි නේද? දැනීමයි පැහැදීමයි. හැබැයි අතනක් පැහැදුනේ නිකම්ම නෙමෙයි භික්ෂුන් වහන්සේලාගේ නිහඬතාවයද කියලා පැහැදුනේ. හරි? නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා රැකයක් නැති බව. ඉතින් තව ප්‍රශ්නයක් ඔතෙන්දි මතුවෙනවා. බුදුහාමුදුරුවෝ දන්නවා නම් සැකයක් නැති බව මොකටද ඇහුවේ? පිසුන් වහන්සේලාට කිසිම සැකයක් නැති බව දන්නවනම් මොකටද ඇහුවේ? ඒ ප්‍රශ්නේ එනවා නේද? ඒ මොකද දන්නවද? ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ යුතුයකමක් තියෙනවා උගන්වලා උගන්වලා උගන්වලා අවසානයේදී ඔබලාට යම්කේ සැක ඇති තැනක් තියෙනවා නම් අහන්න කියලා කියන එක ගුරුවරයෙකුගේ ගුරු ගුණයක් ඒක. තේන්නේ? ගුරුවරයෙක් උගන්වලා උගන්වලා උගන්වලා ඉස්සෙන්න කියන මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහම්බේ කියලා. ඒ ගුරුවරයෙකුගේ ගුරු ගුණයක්. ඒ ගුරු ගුණය තමයි බුදුහාමුදුරුවෝ තුලින් මේ විද්‍යමාන වුනේ. එහෙනම් කෙනෙක් අහන්න පුළුවන් නේ මොකටද බුදුහාරුව දන්නව නම් අහන්න කියලා නේද? පැහැදිලි නේද? අ ඉතින් ඔන්නෝකයි දැනීමයි පැහැදීමයි අතර මම මේ පෙන්නුවේ දැනීමයි පැහැදීමයි අතර. දැන් මෙතන තියෙන්නේ දැන පැහැදීම. දැන පැහැදීම. නිර්වාණය ගැන දන්නවනම් නිර්වාණයට පහදින්නේ නැහැ කවුරුවත්. පහදින්න අවශ්‍ය නැහැ. විශ්වාස කරන්න ඕනේ දැන් මම සීනි පැණිදාය කියලා විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? සීනි පැණිදාය කියලා? විශ්වාස කරනවද? විශ්වාස කරන්නේ නැහැ නේද? නැහැ. දන්නව නේද? ඒක තමයි. මේ ලෝකෙ මිනිස්සු කියලා જાතියක් ඉන්න බව අපි විශ්වාස කරන්නේ අපි දන්නවා. තේරෙන්නේ අපි දන්නවා. එතන විශ්වාසයක් අවශ්‍ය නැහැ. මෙතන දැන පැහැදීම කියලා කියන්නේ තමන් ඉන්න තැන ගැන දැනගන්නකොට නිර්වාණයට පහදිනවා. ලෝකේ අසත් ධර්මයක් කියලා දැනගන්නකොට නිර්වාණයට පහදිනවා. ආන් ඒකයි දැන පැහැදීම කියලා කියන්නේ. ඔය ධර්ම විවරණය ඉදිරිපත් කළේ මේ කටින් තමයි. ඕනනම් බලන්න ඕන කෙනෙක් ඉන්නවා පොත් කියවලා බලන්න ඕන දැන පැහැදීම කියන එකේ තියෙන තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පහදිනවා දැනගත්තා නම් පැහැදින්න කොට දැන් ඉතින් එහෙම පැහැදුනා කියලා වැඩකුත් නැහැ නේ අපිට ඈ මේ ලෝකයේ යථාර්ථය දැනගන්න ඕනේ අපි ඉන්න තැන දැනගන්න පුළුවන් අපිට එතන දැනගත්ත හැටියේ මෙතන ඉන්නේ නෑ මේ පුද්ගලයා වහා මෙතනින් ඉවත් වෙන්න දඟලනවා ඊට පස්සේ තේරුණා නේද ආන්‍ය දැනීම පදනම් කරගෙන තමයි පැහැදීම ඇති වෙන්නේ. ලෝකේ දුක නම්, ලෝකේ අසද්ධර්මයක් නම් ලෝකෝත්තරය හොඳයි, සැපයි. ඒක තමයි සද්ධර්මය නේද? දැන් පැහැදිලි නේ දැන පැහැදීම කියන්නේ. මෙන්න මේක තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය සිව්පිලිසිමියා ලාභී අයට, එයාට තමයි ගම්ඨාන් දෙන්න පුළුවන්. සිව්පිලිසිමියා නැති අයට ගම්ඨාන් දෙන්න බෑ. සිව්පිලිසිමියාව රහතන් වහන්සේලාට නෙමෙයි අනාගාමීත්වයක් තියෙන්න පුළුවන්. සකෘදාගාමීන්ටත් තියෙනවා. සිව් පිළිසීබියාව කියන්නේ මේකයි. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. ඔන්න ඔකයි සිව් පිළිසීබියාව කියන්නේ. මෙතන අර්ථය කියන්නේ මොකක්ද? සොයාගෙන යනු ලබන දේ. අර්ථය කියන්නේ. එතකොට කමඨහන් දෙන ගුරුවරයෙකුගේ අර්ථය මේකයි හඳුන්වන්නේ. උඹලා හොයාගෙන යන දෙය මේ ලෝකයේ තුල නැහැ. ඕන කෙනෙක් හොයාගෙන යන්නේ නিত্য සුන්දර සැපයක් නේද? දුකක් හොයාගෙන යන්නේ නේද? ඕනම කෙනෙක් හොයාගෙන යන්නේ සැපයක්. දුකක් හොයාගෙන යන්නේ කවුරුවත්. එතකොට මේ මිනිස්යා ප්‍රජාවට හේතු ගන්නන්න ඕනේ ඔබලා සොයාගෙන යන්නේ නিত্য සුන්දර පරම සැපයක් නම්. එහෙම එකක් මේ ලෝකයේ තුල නැහැ. ආන්ගේ නැති බව හේතු යන විදිහට දේශනා කරන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. අර්ථ කියලා කියන්නේ ආන්න එකයි. ලෝකය අර්ථ ශූන්‍ය දෙයක්. ගත හැකි දෙයක්වත් නෙමෙයි මේ ලෝකය. ගත යුතු දෙයක්වත් නෙමෙයි. මෙන්න මේ ටික ශ්‍රාවකයන්ට අවබෝධ වෙන විදිහට ධර්ම දේශනා කරනකොට ඒ කට්ටිය තමාගේ අර්ථය නිර්වාණයම බව පිළිගන්නවා. අර දේශනාව තුළින් පිළිගන්නේ. අන්න ඒ හැකියාව යම් ගුරුවරයෙකුට තියෙනවා නම් ආනි ගුරුවරයාට සිව් පිරිසිඹියාවෙන් අර්ථ කියන එක තියෙනවා. ඉතින් ඔය උඟ දෙනේ සිව් පිරිසිඹියාලාභී රහතන් වහන්සේලා කිය කියා කියනවා. සිව් පිරිසිඹියාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔය තරම් පහසු වෙන්නම් තේරුම් කරලා දෙන්නේ කවුරුවත්. පැහැදිලිද මම කියපු දේ? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබාධනේ අර්ථ කියන එකෙන් පෙන්වුම් කරන්නේ ලෝකයේ තුල සොයාගෙන යා හැකි සොයාගෙන යා යුතු සැපයක් අර්ථයක් නැති බව ශ්‍රාවකෙන්ට ඒත්තු ගන්නන්න ඕනේ. පරම සැපත වන්නේ නිර්වාණය කියන බවත් ඒත්තු ගන්නන්න ඕනේ. ආන් ඒක තමයි අර්ථ කියලා කියන්නේ. පැහැදිලි නේද? ධම්ම කියන්නේ මොකන්ද? ධම්ම කියන්නේ පරම සැපත ලබා ගන්නා වූ ක්‍රමවේදය. මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨානය කියන්නේ. ඒ පරම සැපත කරා යන්නේ මේ මේ විදිහටයි කියලා සූත්‍රය කියන්න ඕනේ. මොන සූත්‍රය කියන්නේ? සතිපට්ඨාන සූත්‍රය. ස්ථාන හතරකට සතිය පිහිටවා ගන්න ඕනේ බව දැනුමක් කරන්න ඕනේ. ආන්නේක තමයි ධම්ම කියන්නේ. අර්ථ ධර්ම. නිරුක්ති කියන්නේ මොකද? දහම් පද අරගෙන කඩලා බිඳලා සංදි කරලා විසන්දි කරලා ශ්‍රාවකයන්ට අවබෝධ කරගන්න පහසු විදිහට පෙන්වා දෙන්න ඕනේ. නිරුක්තිය දෙනවා කියලා කියන්නේ යම් වචනයකට නිරුක්තියක් දෙනවා කියන්නේ ඒකයි. දැන් උදාහරණයක් මම කියන්නම්. සක්කාය දිට්ඨිය කියන වචනයක් තියෙනවා නේද? මේක විසන්දි කරන්න ඕනේ. විසන්දි කරපුවාම එන්නේ සක්කාය දිට්ඨි. සයන් අල්පයන්නේ සක්කාය දිට්ඨි. ඔන්න විසන්දි කළා. සත් කියන වචනය තුල තියෙනවා නিত্য සැප කියලා. තේරුම් දෙකක් තියෙනවා. නিত্য සැප සත් කියන වචනේ තේරුම. කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒවත් ලෝකය. දිට්ඨි කියන්නේ පිළිගැනීම. එතකොට ලෝකය නিত্যයි සැපයි කියන පිළිගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතර මේක සංදි වෙන්නේ කොහොමද දන්නවද? පරරූපේ කූරුවේට එනවා. සක්කාය සක්කාය වෙනවා. මේක පරලෝක සංදියක් මේක තියෙන්නේ. පරලෝකයේ పూర్වයට එනවා. සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි. ඔන්න ඒ විදිහට දැන් අමතක වෙන්නේ නැහැ නේද සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. සත් කාය දිට්ඨි. සත් කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. මොකද්ද? නিত্য සැප. කාය කියන්නේ ලෝකය. පංච උපාදානස්කන්ධය. දිට්ඨි කියන්නේ පිළිගැනීම. පැහැදිලි? දැන් පටිභාණයට යනවනේ ලේසියෙන් අවබෝධ කරගන්න පහසුයි නේද? ඔන්නෝග තමයි නිරුක්තිය සහ පටිභාණය කියන්නේ. ඒ ගුරුවරයා නිරුක්තිය දෙනකොටම ශ්‍රාවකීන්ද ෂෝක් එකට අවබෝධයට යනවා. දැන් ඉතින් මොකද කියන්නේ? මට සිව් පිළිසෙන්දියා නැද්ද? තියෙන බව පැහැදිලි නෑ. ආ මේකයි. මන් තව රහත් වෙලා නැහැ. නමුත් සිව් පිළිසෙන්දියා තියෙනවා. තේරුණේ? ඒක බොහොම කලාතුරකින් කෙනෙකුට තියෙනවා. බොහොම කලාතුරකින් කෙනෙකුට. ඒක උගත් තරමටම නෑ. පාලි ඉගෙන ගත්තා කියලාවත් ධර්මයේ ඉගෙන ගත්තා කියලාවත් එහෙම ඉන්නේ නෑ. මේක බොහෝ කාලයක් තිස්සේ ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න ප්‍රගුණ වෙලා තියෙන අවස්ථාවක් ඕක. ඒ කමඨහන් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පින්නතුනේ. කමඨහන් දෙන්න තියෙන්න ඕනේ මහා කරුණාව තියෙන්න ඕනේ. මහා ප්‍රඥාව තියෙන්න ඕනේ. තේරුණා නේද? මොනවා මහා ප්‍රඥාව හාමුදුරන්ට තියෙනවද මොකද නැත්තේ? ඔය කට්ටියටත් මම ඇති කරලා දෙන්නම්කෝ මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව කියන්නේ මහා සැපත ලබා ගැනීමට අවශ්‍ය කරන ඥානය. තියෙන්න එපා නේද? මහා කරුණාව කියලා කියන්නේ මහා දුකින් අත මිදීමේ කැමැත්ත. මහා දුක ලෝකේ නෑ මේ සමහර දෙනෙක් ඉතින් මහා කිව්ව හැටි අම්මේ බුදුහාරන් විතරයි කියලා හිතා ගන්නවා. මහා කියන එකට බය වෙනව මොකද නේ? ඒ වුණාට මහා සංගීත සංදර්ශන වලට නම් යනවා. ඈ මහා වෙන්දේසි වලට එහෙම යනවා. ඒවට බය නැහැ. මහා කරුණාවට බයයි. <laughs> ඈ මහා මෛත්‍රියට මහා ප්‍රඥාවට බයයි. සියලුම බෞද්ධයින්ට මහා කරුණාව තියෙන්න ඕනේ. කරුණාව කියන්නේ දුකින් අත මිදී මේ කැමැත්ත. ඈ දුක් තියෙන කොටස් දෙකකට බෙදනවා. මේ කණ්ඩාන් දින්න නැති එකක් දුකක්. ඒකට කියනවා සාමාන්‍ය දුක් කියලා. ඈ ඒවා අපිට නැති කරන්න පුළුවන් සල්ලි ටිකක් දුන්නාම නේද? තව අපිට තියෙනවා ජරා මරණ දුක කියලා එකක්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා දුක් ගොඩක් තියෙනවා. ඒවා සල්ලි වලින් නැති කරන්න බෑ පින්නතුනේ. ඒවා ලෞකික සම්පත් දෙන්න දෙන්න වැඩි වෙනවා. තේරුණේ? ඒ දුක් නැති කරන්න නම් මහා ප්‍රඥාවෙන් නිර්වාණයෙන් ලබා දෙන්න ඕනේ. ආන් එක තමයි මහා කරුණාව. සත්වයන් නිවන් දකින්නවා දැකීමේ කැමැත්ත. මහා කරුණාව. තේරුණේ? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව යම්කිසි උපාසකම්ම කෙනෙක් බණ භාවනා කරනවා නම් ඒ උපාසකම්මට සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාව නැති වුණා. තමා කෙරෙහිවත් තියෙන්න ඕන නේද? තියෙන්න ඕන නේද? ඒක නෑ කියන්නේ. වට බය වෙලා ඉන්නේ ඔබද නේ? මහා කරුණාව. මහා ප්‍රඥාව කියන්නේත් ඒක තමයි. දැන් මේ සල්ලි ටිකක් හම්බ කරගත්තම ඥානියක් එපා නේද? ලෞකික සම්පත් මොඩේින්ද ලැබෙනවද? නෑ නේද? ඒකටත් ඥානියක් ඕනේ. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට අවශ්‍ය කරන ඥානයට කියනවා මහා ප්‍රඥාව කියලා. ප්‍රඥාව මහා ප්‍රඥාව. ඔකේ විසුද්ධි මාර්ගයේ පැහැදිලිව තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන එක. ඈ ලෞකික පැත්තට සීල සමාධි ප්‍රඥා. ලෝකෝත්තර පැත්තට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. අදි කියලා කියන්නේ අර මහා කියන එකට. ආර්ය පුද්ගලයන් තියෙන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. ඒවා තමයි මහා ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේ මහා ප්‍රඥාව තියෙන්න ඕනේ, මහා කරුණාව තියෙන්න ඕනේ. තව කෙනෙක් ගොඩ දමා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එඩිතරකම තියෙන්නත් ඕනේ හැබැයි. එඩිතරකම නැත්නම් බය. බයෙන් බෑ නියර කරන්න. එඩිතරකම තියෙන්න ඕනේ. මට අපේ ගුරු මෑණියෝ අනාගාමී ඵලයටපත් වෙනකන් කමටහන් දුන්න ඉඩ දුන්නේ නැහැ මට. එපා කියලා කමටහන් දෙන්න යන්න. තවම ඒ විදිහට ගමන් නැහැ කිව්වා. මම අනාගාමී ඵලයටපත් වෙනයන් පස්සේ තමයි මට කමටහන් දෙන්න අවසර දුන්නේ. එතකම් මං ගියේ නැහැ කමටහන් දෙන්න. ඔව්. මේ නිකන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඈ අවංකභාවයේ තියෙන්න ඕනේ. එඩිතරකම තියෙන්න ඕනේ. ඈ නිර්භීතකම ඔය හැම එකම තියෙන්න ඕනේ. ඒවැ පරිපූර්ණ අවස්ථාව තමයි ඔය කමඨහන් දෙන ගුරුවරයෙක් කියලා කියන්නේ. එතකොට මම මේ ටික මේ පින්නතොන්ට පැහැදිලි කළේ අපි කොහෙද යන්නේ කියන එක බව තේරුම් ගන්න. අපි කොහෙද යන්නේ? ලෝක විදු කියන ගුණය ඇති කරගන්නයි අපි මේ යන්නේ. ලෝක විදු කියන්නේ බුදු ගුණයක් නේද? අපිට ඇති කරගන්න හොඳද? හොඳයි නේද? තාත්තගේ ගුණ අපි ඇති කරගන්න නැත්නම් කවුරු ඇති කරගන්නද පින්නතුනේ? අපේ තාත්තා කවුද? අපේ අම්මා කවුද? බුදුහාමුදුරුවෝ නේද? බුදු අමා මෑණියෝ, බුදු පියාණෝ. ඉතින් අපි බුදු දරුවෝ. ඈ එහෙනම් මේ බුදු දරුවෝ මොකද කරන්න ඕනේ? Tamange අම්මගේ තාත්තගේ ගුණ ඇති කරගෙන ඉදිරියට යන්න ඕනේ. අද හුඟ දෙනේ බයයි ඔබට. බුදු ගුණ ඇති කරගන්න බයයි. හුඟ දෙනේ කියන්නේ බුදු ගුණ තියෙන්නේ ඈ ඈත ඉඳන් මල් මිටි ගණන් කරන් ගිහිල්ලා පූජා කරන්න, හඳුන් කුරු මිටි ගණන් පත්තු කරන්න, ගායනා කරන්න නිකන් ඉන්න ගම ඔන්න වටේ බුදුගුණ තියෙන්නේ. ඈ එහෙම නෙමේ පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මගේ දරුවෝ මං වගේ හැදෙනවා දකින්නයි කැමති. හ්ම් අකුසලම් වික්කවේ පජහත සක්කා වික්කවේ අකුසලම් පජහිතම් මහණෙනි අකුසල් අතහරින්න පුළුවන් අකුසල් අතහරින්න පුළුවන් බව මම දන්නවා. මම අකුසල් අතහැරලා තියෙනවා. අකුසල් අතහැරියාම විශාල සැනසීමක් දියුණුවක් ඇති වෙනවා. මම ඒක නිසාමයි උඹලාට කියන්නේ අකුසල් අතහරින්න කියලා. කවදාවත් අකුසල් අතහැරියාම කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ බව දන්න නිසා මම මේ කියන්නේ. මහණෙනි අකුසල් අතහරින්න අතහරින්න පුළුවන්. ඈ මහණෙනි කුසල් කරන්නේ කුසල් කරන්න පුළුවන්. මම දන්නවා පුළුවන් බව. කුසල් කරපුවාම අපිට සැනසීමක්මයි ඇති වෙන්නේ. ඒක නිසාමයි මම ඔබලාට කියන්නේ කුසල් කරන්න කියලා. කුසල් කරපුවාම කරදරයක් වෙනවා නම් මම කවදාවත් එහෙම කියන්නේ මට පේන්නේ පින්නතුණි තාත්තා කෙනෙක් දරු පිරිසක් ළඟට අරගෙන තුරුළු කරගෙන කරන අනුශාසනාවක් නේද ඔය? ඈ තාත්තා කෙනෙක් දරුවෝ ටික තුරුළු කරගෙන කරනම් සාරාං ගරුවනේ නරක වැඩ කරන්න එපා. නරක වැඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මං එහෙම ඉඳලා තියෙනවා. මා දිහා බලන්න. හැබැයි ඉතින් ඒවා නොකරපු තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. <laughs> අවහල් දෙන්න Taman ඒවෙන් අයින් වෙලා ඉන්න ඕනේ නේද? තේරුණේ? නරක වැඩ කරන්න එපා දරුවනේ. නරක වැඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඈ නරක වැඩ කරන්නේ නැතුව හිටියන් පස්සේ උඹලට හරි සැනසීමක් ඇති වෙනවා, දියුණුවක් ඇති වෙනවා. ළමයිනේ හොඳ වැඩ කරන්න. හොඳ වැඩ කරන්න පුළුවන්. මං කරලා තියෙනවා. හොඳ වැඩ කරන්න බැයි නම් මං කවදාවත් උඹලාට කියන්නේ නැහැ හොඳ වැඩ කරන්න කියලා. හොඳ වැඩ කරපුවාම කරදරයක් ඇති වෙනවා නම් මං කවදාවත් එහෙම කියන්නේ නැහැ. ආ මේ වගේ දෙයක් තමයි මේ බුදුහාමුදුරේ දේශනා කළේ. Taman වගේ හැදෙන්නේ කියලා. හ්ම්. හුඟ දෙනෙක් මේකට විරුද්ධයි. බුදුගුණ ඇති කරගන්න කැමති නැහැ. අපි විඥා චරණ සම්පන්න වෙන්න ඕනේ. විඥා කියන්නේ මොකද්ද? දැනීම. චරණය කියන්නේ හැදිරීම. බුදුහාමුදුරන්ට වගේ බැරි වෙන්න පුළුවන්. අපේ ශක්ති ප්‍රමාණය. අපි විඥා චරණ සම්පන්න වුණොත් හොඳ නැද්ද? හොඳයි නේද? ඒක තමයි බණ කියන්න ගියාම කියනවා සුණාත ධාරයේත චරාත කියලා. අසව දරව හැසිරෙව කියලා. අසව දරව කියන්නේ විඥා. හැසිරෙව කියන්නේ චරණ. බණ කියන්න ගියාම කියනවා විද්‍යාචරණ සම්පන්න ගුණය ඇති කරගන්න කියලා. පුද්ගලිකව ඇහුවා කියනවා මම විද්‍යාචරණ සම්පන්න ගුණය ඇති කරගන්න දප්පෝ හිතන්නවත් එපා. ඒක බුදු ගුණයක් පව සිද්ධ වෙනවා. ඈ මට ඔහම කියලා තියෙනවා. මට කියලා තියෙනවා. ඔබ වහන්සේ කට තිබුණාට බව සිද්ධ කරගන්න එපා කියලා තියෙනවා මට. මං කිව්වා එක දවසක් එක්තරා සභාවකට ගිහිල්ලා අපි අඩු ගානේ විද්‍යාචරණ සම්පන්නවත් වෙන්න ඕන නේද කියලා. අපෝ පෞසිද්ධ කරගන්න එපා කිව්වා. කට තිබුණාට. විද්‍යාචරණ සම්පන්න කියන්නේ බුදු ගුණයක්ලෝ. ඒව ඇති කරගන්න එපා. හොඳ නැහැ. ඈ ඉතින් මම ඇහුවා ඉතින් ওই බණ කියන්න ගියාම කියන්නේ නේද? සුණාත ධාරේත චරාත ධම්මේ කියලා. සුණාත ධාරේත කියන්නේ විඥා නේද? චරාත කියන්නේ හැසිරීම. ඒකනම් මෙහෙම තමයිලු. ඊට පස්සේ කියනවා. මේකනම් එහෙම තමයිලු. පින්නතුනි මම එක දවසක් හිතා හිතාගෙන ගියා මම හරි දේවල් හිතනවා නිකන් ඉන්න ගමන්. මට මේ සියලුම දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වෙන්න බෑද කියලා. සියලුම දෙවි මිනිසුන්ට. මට පැහැදිලිව තේරුම් ගියා මට පුළුවන් බව. මොකද්ද කරන්න ඕනේ දන්නවද? ගුරුවරයෙක් තුල තිබිය යුතු ගුණය හොයාගන්න ඕනේ. ප්‍රධානම ගුණය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි ඇති කරගන්න ඕනේ. ගුරුවරයෙක් තුල තිබිය යුතු ප්‍රධානම ගුණය මොකක්ද? ඔවා දෙනු පරහට තමා සම්මතේ පිටාවේ. ආදර්ශමත් වීම. ඉතින් මම මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කරගත්තොත් මගේ චරිතය, මගේ ජීවිත පැවැත්ම දෙස බලාගෙන සියලුම දෙවි මිනිසුන් යහමග යත්වා කියන අදිෂ්ඨානය ඇති කරගෙන කාටත් හැදෙන්න පුළුවන් විදියට මම ආදර්ශමත් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණා. මන් ළඟ සත්තා දේව මනුස්සානම් කියන ගුණේ නැද්ද? ඔයගොල්ලන්ට ඇති කරගන්න බැයිද ඒක? පුළුවන්. මගේ ජීවිතයේ දිහා බලාගෙන සියලුම දෙවි මිනිසුන් යහමග යත්වා කියලා අදිෂ්ඨාන කරගන්න. සියලුම දේ මිනිසුන්ට ආදර්ශමත් වෙන්න බැයි නම් දරු පැටව ටිකටවත් ආදර්ශමත් වෙන්නකෝ. ඈ එතකොට සත්තා දරු පැටව ටිකටවත් ඈ දැන් අද ඕකවත් නැහැ නේ තමාරුන්ගේ නේද? ඈ සියලු දේ මිනිසුන්ට බැරි වුණාට නේද? අන්න ඒකයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් එතකොට තමන් ඉදිරියටම යනව නේද? කාටවත් ආයෙ ඇඟිල්ල දික් කරන්න විදියක් නැහැ. තමන් අනික් අයට ආදර්ශමත් ජීවිතයක් ගත කරනවා. තේරුණා නේද? ඉතින් ඕන් ওই විදිහට බුදුගුණ අපිට ඇති කරගන්න පුළුවන්. ඒ බුදුගුණ ඇති කර ගැනීමක් තමයි මේ මෙතන කරන්නේ. මෙතන විශේෂයෙන් මම ඔය කට්ටියට කරලා දෙන්නේ ලෝක විදු කියන ගුණය ඇති කරලා දෙන්න හදන්නේ. ලෝක විදු. ලෝකය කියන්නේ කුමක්ද? ඔකයි ඉස්සල්ලාම දැන් අපිට එන ප්‍රශ්නේ. ලෝකය කියන්නේ කුමක්ද? දැන් බුදු පියාණන් වහන්සේ ලෝක විදු කියන ගුණේ බල මහිමයෙන් අපිට ලෝකේ කියා දුන්නා. කොහොමද? උන්වහන්සේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව තමයි ධර්ම දේශනා කළේ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්ම දේශනා කරන බුදු පියාණන් වහන්සේ ඉස්තරලාම පළවෙනි බුදු වදන වශයෙන් ඉදිරිපත් කළේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ දුක්ඛේ ඥාන ලෝකේ දුකයි එක දැනගන්න කිව්වා ලෝකයේ පිළිමත උන්වහන්සේ ඉස්සරලාම ඉදිරිපත් කළේ ඔන්න ඔකයි. ලෝකේ දුකයි. ඒක දැනගන්න කිව්වා. දුකට හේතුවක් තියෙනවා. ඒක ඉබේ හටගන්නෙත් නෑ. මේ දුක නිරුද්ධ කරන්නත් පුළුවන්. ඒකට මාර්ගයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ ඔකයි. ඕකෙන් පළවෙනි සත්‍යය තමයි අපි දැනගන්න ඕනේ. ලෝකය කියන්නේ මොකද්ද? දුක. අපි අනුභව කරන ඵලයක් ඒක. පළවෙනි බුදුවදන ඕන ඕකයි. ඒ පටිච්චසමුප්පාද න්‍යායට අනුව ඉස්සල්ලාම පෙන්වන්නේ මොකද්ද? ඵලය පෙන්වන්නේ. ඉස්සල්ලා පෙන්වන්නේ ඵලය. ඊළඟට තමයි හේතුව පෙන්වන්නේ. එතකොට අපි අනුභව කරන ඵලයක් තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. මේක නේ ඉතින් පරීක්ෂා කරන්න ඕනේ. පළවෙනි බුදුවදන මොකද්ද? ලෝකය දුකයි කියන එකයි. එතකොට මේ ලෝකේ දුකයිද නැද්ද කියලා පරීක්ෂා කරන්න නම් ඉස්සරලා දැනගන්න ඕනේ ලෝකය කියන්නේ කුමක්ද කියලා. දැන් අපිට ජලාශයක් ගැන පරීක්ෂා කරන්න ජලාශය කියන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නේද? එහෙම නැත්නම් මඩවලකට බැහැලා පරීක්ෂා කරන්නේ. කවදාවත් හරියන්නේ නැහැ. අපි ඉස්සල්ලාම දැනගන්න ඕන දැන් ඔය ඉස්සල්ලාම අපි අසා දරාගත්තේ පළවෙනි බුදුබණේ මොකද්ද? බුදුබණ පදය ලෝකය දුකයි. එතකොට ලෝකයේ දුකද සැපද කියලා තේරුම් ගන්න ඉස්සරලාම අපි දැනගන්න ඕනේ ලෝකය කියන්නේ කොහොමද කියලා. ලෝකය කියන්නේ කොහොමද? සිතයි කයයි දෙක එකතුව කිව්වට බෑ. මේ පරීක්ෂණය ඔහම ආරම්භ කරලා බෑ. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් තැනක ලෝකයද එතන දුකයි කියලා. දැන් අපි යන්න ඕනේ යම් තැනක දුකද එතන ලෝකයයි කියන්නේ යන්න ඕනේ. යම් තැනක දුකද එතන ලෝකයයි. ඔන්න දැන් ඊළඟට පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ දුක තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන යන්න ඕනේ. මේකට අපි යන්න ඕනේ මේ ගස්ගල් පර්වත ළඟට ගිහිල්ලා මොකද මේවත් නෑ මේ විද්‍යාඥයෝ මහාචාර්යෝ ලෝකේ කියන්නේ විශ්වයට නෑ නේද ඉතින් අපි ගිහිල්ලා වෙලා බෝම්බයක් හරි ගහලා බලන්න ඕනේ ගලකට එම ඔය ලොකු ගල් තියෙන්නේ ගහම් බෝම්බයක් ගහලා වෙඩි තියලා හැම බලමු දුකද කියලා හම්බෝ කතා කරන එකක් වන්නේ නෑ නේද ඈ හ්ම් නෝටෝක් ඈ මේ මහ පොළොවට යකඩින්නෙන් අනින්ද ඈ උදැල්ලෙන් කොටන්න බෝම්බ ගහන්න අහන්න දුකද කියලා? ඔය විශ්වයට නෑ නේද? නෑ. එහෙනම් ඒක ලෝකෙ වෙන්න පුළුවන්ද? බෑ. ඒක ලෝකෙ වෙන්න බෑ. ඒ වුණාට මහා විද්‍යාඥයෝ මහාචාර්යවරු ඇඟිල්ල දික් කරන්නේ ලෝකය කියලා විශ්වයට. විශ්වය තුළ ශක්තියක් තියෙන බව මම පිළිගන්නව නැත්තේ නැහැ. නමුත් ඕක බුද්ධානුමත ලෝකේ නෙමෙයි. තේරුණේ? මලමිනියක් ළඟට ගිහිල්ලා බනින්න ගාන්න, පුච්චන්න, කපන්න, කොටන්න අහන්න දුකද කියලා? නෑ නේද? ජීවත් වෙන සත්වයක් ළඟට යන්න. සිතයි කයයි දෙක සම්බන්ධ වෙලා තියෙන ඉපදුන සත්වයක් ළඟට යන්න. බනින්න ගිහිල්ලා. කඳුළු පෙරෙන්න පටන් ගන්නේ නේද? බනින්න වෙයිලා කඳුළු කඩාගෙන වැටි. යහන්න මොකද ඒ කඳුළු වෙන්නේ කියලා දුකයි කියයි. ගහන්න ඕනේ නැහැ වැන්නත් ඇති. පාරක් දෙකක් ගැවුවොත් කෑ ගහයි නේද? අහන්න මොකද කෑ ගන්න කියලා? දුකයි දුකයි කියලා කෑ ගහයි නේද? අන්න බුද්ධාන් මත ලෝකය. ජීවිත පැවැත්ම. ඔන්නෝකයි බුද්ධාන් මත ලෝකය. ඒක තමයි සිතයි කයයි දෙක එකතු වීම කියන්නේ ඔන්නෝ තමයි. බුද්ධාන් මත ලෝකය කියන්නේ තෝක තමයි. ජීවිත පැවැත්ම කියන්නේ තෝක. හරි? ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බකන්ති. ජාතිය නිසා තමයි ඔක්කොම ලැබෙන්නේ. දිරනවා. ඉපදුන 10 නම් දිරනවා. අපි හිතාගෙන ඉන්නේ වයසට ගිහිල්ලා දිරනවා කියලා නෑ. ඉපදුන 10 නම් දිරනවා. ඈ මරණ හැම මොහොතකම අපේ ආයුෂය ගෙවෙනවා නේද? හැම තත්පරයකම මරණය කරා ඇදගෙන යනවා. ශෝක පරිදේව මම මේවා විස්තර කරලා කිව්ව මම හිතන්නේ ඔය සද්දා භාවනාව දෙනකොට කිව්වා නේද? ඈ ජරා මරණ ශෝක පරිදේව කිව්වනේ. එතකොට මේ ජාතිය නිසා ඒව ඇති වෙන්නේ. එහෙනම් මේ ජාතිය කියන්නේ කොතෙන්ද? මව කුසෙන් එළියට යෑමද මව කුසයේ පිළිඳ ගැනීමද? පිළිඳ ගැනීම නේද? එතනද උපත තියෙන්නේ. උපත කියලා කියන්නේ මව කුසයේ පිළිඳ ගැනීම. එළියට යෑම නෙමෙයි. ඉතින් හොඳ වෙලාවක අද කියන විදිහට මව කුසෙන් එළියට එම නම් උප්පත්තිය කියන්නේ කාට හරි මේ දෛවඥයෙකුට කියන්න හොඳ වෙලාවක් බලලා දෙන්න කියලා. දොස්තර මහත්තයාට කියන්නේ මේ වෙලාව අරන් දෙන්න කියලා. එතකොට ඉවරයි නේ. දෛවඥයෙකුට කියන්න හොඳ වෙලාවක් බලලා දෙන්න කියලා. දවසක් ඇතුළත ඊට වාගේ හොඳ වෙලාවක් බැලියගේ නෑ නේද? දොස්තර මහත්තයාට වෙලාව ගිහින් දෙනවා මහත්තයෝ. ස්කෑන් කරලා හරි මොනවා හරි කරලා සීස කරලා හරි මොනවා හරි කරලා මේක අරන් දෙන්න කියලා. ඉතින් දොස්තර මාත්‍යා වෙලාව බලයි සීස කරයි බඩ පළයි එළියට අරන් දෙයි වෙලාවට. දැන් ඉතින් හරි. ආයෙ කතා කරන්න බෑ නේද? එහෙම නේද? <laughs> කේන්දර බලනවා නම් ප්‍රතිසන්දිය ලැබුව අවස්ථාව බලන්න. ප්‍රතිසන්දිය ලැබුව අවස්ථාව බලන්න ඕනේ. ඒකත් බලන්න ඕනේ පටිච්ච සමුප්පාදයට අනුව. හොඳ දක්ෂ වෛද්‍ය වෛද්‍ය දෛවඥවරු ඉන්නවා මම දන්න දැන් නැහැ කෙනෙක් හිටියා. එයා ඊට ඉහතාත්මෙත් බලනවා. ඉහතාත්මෙත් බලලා තමයි ප්‍රතිසන්දි ලැබුව අවස්ථාව බලන්නේ. කොහොම බලනවද මම දන්නේ නැහැ. තේරුණේ? මොන විදිහේ චුති සිතකින්ද මේ ජනකයේ සිද්ධ වුනේ? ජනක කර්ම කියලා කියන්නේ ප්‍රතිසන්දියනේ. මේ ප්‍රතිසන්දිය සිද්ධ වුණේ මොන විදිහේ සිතකින්ද කියන එක බලනවා දක්ෂ කේන්දරකාරයෝ. ආ මේ කට්ටියට නම් කේන්දර ඇදී ඇති. මම කේන්දරේ බැලුවා එක්ක extra පුද්ගලයෙක් ඒ විදිහට. තුන් මාසයක් බැලුවා පටිච්ච සමුප්පාද න්‍යායට අනුව බැලුවේ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. තේරුණේ? ඉතින් උප්පත්තිය කියන්නේ ඕකයි. ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය කියන්නේ පිළිඳගෙන එතන ඉඳන් නේද මේ දුක? ඈ බලන්නකෝ මාස කීයක් ඔය ඔය කුණු ගොඩේ දීර වෙලා ඉන්නවද උන්දි වෙලා නේද? මාස 7-8ක් 9ක් විතර. ඒක සැපද? අපිට දැන් මතක නැති වුණාට මහා දුකක්. ඒතකොට උප්පත්තිය කිව්වොත් ජාතිය පිරිසිඳ ගැනීම ඉඳන් උප්පත්තිය දක්වා නෑ දුක් නෑ නේද? ඒ ಜಾති පත්‍යයනේ ಜಾතිය නිසා නෙමේ ජරා මරණ වලටපත් වෙන්නේ නේද? දැන් මව කුසෙන් එළියට එම උප්පත්තිය කියලා කිව්වොත් ඒ ಜಾතිය ප්‍රතිසන්දිය ලබා ගැනීමේ ඉඳන් උපතට මාස 9ක් තියෙනවා කියමුකෝ ඈ. ඒතකොට එතන ಜಾතිපත්ත්‍ය කියන්න බෑ නේද? එහෙනම් එතන ಜಾතිපත්ත්‍ය නැති යන දුකක් නෑ. නමුත් දුක තියෙන්නේ වැඩි හරියක් උතන. මාස 9ක් ඔය හුස්ම ගොඩේ ඔය කාය වුණත් කුණු ගොඩක් තමයි මේක ජරාවක් තමයි මගෙත් ඒ වගේ. අම්මගේ විතරක් නෙමෙයි. ඔය කුසක් ඇතුලේ උන්දි වෙලා මාස 9ක් ඉන්නවා කියන එක. මේ විපාක වැඩක් නෑ. අපිට මතක නැතිවට බලන්න දෙයක් නැහැ. ඒකෙන්ලා උපදින්නෙත් අඬ අඬ නෑ නේද? ඈ උපදින්නෙත් අඬ අඬ. එහෙනම් උප්පත්තිය කියන්නේ ඔය මොතන පිරිසිදු ගැනීම. පුළුවන් නම් ආන් එතන පුළුවන් නම් වෙලාව අල්ලගෙන හදන එකයි ඇත්ත කේන්දරය. හරියටම හරි. තේරුණේ? දැන් ඔය සිද්ධාර්ථ සිද්ධාර්ථ උතුමන් වහන්සේ පිළිඳගත්ත ඒ අවස්ථාව ගැන නේද කියලා තියෙනවා පැට්ටියෙක් නෙළුම් මලක් අරගෙන ඇවිල්ලා කුසීර ලිංගවා කියලා. ආන් එතන තමයි සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය. තේරුණේ? ඉතින් මේ වෙලාවේ ඉඳන් අපි දුකටපත් වෙලා තියෙන්නේ. ජීවිත පැවැත්ම ආරම්භ වෙන්නේ ආන් එතනින් තමයි. ඔය මව කුසේ පිරිනඳගත්ත වෙලාවෙ ඉඳන් ජාතිය. සිතයි කයයි දෙක එකතු වෙනවා. <coughs> ආන් එක තමයි ලෝකය. ඒක තමයි දුක. ඉතින් ඒ පිළිබඳව කරන පරීක්ෂණයක් තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ පිළිබඳව කරන පරීක්ෂණය. ස්ථාන හතරකට සතිය පිටව ගන්න ඕනේ. කාය, වේදනා, චිත්ත, ධම්ම. මේ ජීවිත පැවැත්මෙන් සාම්පල් හතරක් ගන්න ඕනේ. පළවෙනි සාම්පලේ වෙන්න ඕනේ අපිට ඇහැට පෙනෙන අල්ලන්න පුළුවන් උසට මහතට ගොදුරු අපිට ගොදුරු වෙන දේ මොකක්ද? කය මේ තියෙන්නේ පළවෙනි සාම්පල් එක. ඒ ගැන තමයි පරීක්ෂා කරන්න ඕනේ. කායානුපස්සනා කියන්නේ යන්නේ ඒකයි. කායානුපස්සනා. මේ කායානුපස්සනාවෙන් මේ පින්නතුන්ට මම දැන් පරීක්ෂණ කීපයක් කිරුවා. ඉරියාපත පබ්බ චතු සම්පජන්‍ය පබ්බ කියලා නේද? සතර ඉරියව් අරගෙන පින්මරේද? සතර ඉරියව් නිසා මේ ඉරියව් පවත්න්නේ මක් නිසා. එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. ඒක නිසා ඉරියව් මාරු කරනවා. ජීවත් වෙනවා කියන්නේ උදේ ඉඳන් රැ වෙනකන්, රැ ඉඳන් එළි වෙනකන් දඟලනවා. ඔය දැනුත් දඟලන්නේ අර එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. අතපය දික් කරනවා, ඒ බලනවා, මේ බලනවා, උඩ බලනවා. ඔය ඉතින් මේකට ප්‍රතිකර්ම කර කර ඉන්නවා. තේරෙනවද? පඹයාගේ වැඩේ. පඹයා හොදන්න ඕනේ, පිහ දාන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, බුදි කරවන්න ඕනේ. නේද? මේ තියෙන පඹයා. හ්ම්. ඕකගේ වැඩේ තමයි ඉතින් කරන්නේ. කොච්චර හේතුවක් වැඩකුත් නෑ. දැන් හොදලා ඇත නේද? වැව ගන්නකින් දැන් පඹයා සුමදද? සුගන්ධද? නෑ. මේක තමයි. හ්ම් ඉතින් ගඳ ගහන හන්ද සම්පෞරුල දාගෙන ඉතින් යන්තම් මොනවාරි කරගන්නවා. කවන්න ඕනේ, කොවන්න ඕනේ, මූට කන්න හම්බ කරන්න රස්සාවලට යන්න ඕනේ නේද? පණියෙන් ඉන්න බෑ කියනකොට තවත් මම වේට්නම් කරලා දෙන්න ඕනේ. ඈ එතකොට මම පැටව 1 2 3 4යි අන්න දැන් මොකද වෙන්නේ පඹ ගාලක පැටවිලා කෑ ගන්නවා පඹ ගාලක පැටවිලා කෑ ගන්නවා අනේ හාමුදුරනේ භාවනා කරන්න නම් කැමති වෙලාවක් නැහැ. දැන් ඉතින් මගේ දරුවන්ගේ වැඩ නම් ඉවරයි. දැන් දරුවන්ගේ දරුවන්ගේ වැඩ. සමහරුන්ට දරුවන්ගේ දරුවන්ගේ නෙමෙයි ඒ දරුවන්ගේ දරුවන්ගේත් වැඩ. තේරුණේ? ඔන්නෝග තමයි තත්ත්වේ ලෝකේ කියන්නේ ඕක තමයි. හොඳයි. එහෙනම් අපි දැන් අපි කායानुපස්සනාවේ ඉරියාපත පබ්බේ, චක්සම්පජඤ්ඤ පබ්බේ අරගෙන සෑහෙන අවබෝධයක් ඇති කරගත්තා නේද? කය නිසා අපි විඳින දුක. දැන් ඊළඟට අපි යන්න ඕන මේ කය සකස් වුනේ කොහොමද කියලා හොයාගෙන යන්න ඕනේ. ධාතු මනසිකාරය. ඊළඟට මේ කය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොයාගෙන යන්න ඕනේ. පටික්කෝල මනසිකාරය.